අදහස් ඇතුළේ සුමුගුවන් සංගලයන් කරගෙන අනුන්ගේ ජීවිතයට සමානවීම රැකවරණයක් ලබා ගන්න ඕනේ කියන අදහසෙන් සමාජනාව මෙතෙන්ට තමයි. මේ මස් කුණක් පරක් රත්න කියනවා රාජු දුක්ඛවර සංස්කාරයෙන් ඉතර වෙන සත්‍යය ජීවිතයට නම් කරගන්න අවබෝධ කරගන්න ඕනේ කියන කවදාවත් සිද්ධ වෙනවා. ඉතින් හැම වෙලාවම අද දවසේදී බොහෝම වමනාවෙන් චිත්තකය වචනේ සංවර කරගෙන ඒ කතාව දෙවියන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ කටයුතු කරන්න අනවශ්‍ය උත්සාහයෙන් කරනවා. ඒකට මම මුලින්ම කෙටියෙන් මේක මුලින්ම පෙන්වන්න අපි බලාපොරොත්තු වෙන විමුක්තිය නැත්නම් ලෝකෝත්තර ඥාන දර්ශනය ඒ ධහම තේරුම් ගත්තට පස්සේ අහගත්තට පස්සේ ඒ අහගත්ත දැනට නැත්නම් ඒ අහගත්ත ධර්මය නුවණින් තමන්ගේ ජීවිතයෙන් දකින්න මට්ටමට ගන්නට ඕනේ ඒ ගන්න තමයි ඒකත් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිපිටකව තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා අහලා ඊට පස්සේ ප්‍රතිපදාව ගැන අහගෙන ඒ ප්‍රතිපදාව හැසිරෙන්න හැම දිනම උත්සාහ කරන්න ඕනේ. මාර්ගය කියන එක තියෙන්නේ යම් කිසි තැනකට යන්න පොළොවට හැටි. එතකොට මේ ආර්යසන් මාර්ගය කියන්නේ නිවනට යන මාර්ගය. නිවන කියන්නේ අසංකත ධාතුව. ඒ අසංකත ධාතුවට අපිට එකෙන් කෙනෙක් යනවා හෝ උපදෙස් කරනවා හෝ සකෝහත් යනවා නෙමෙයි. එතකොට ඒ ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන ඥාන දර්ශනයක් තියෙනවා. මේ දකින්න නිසා ලෝකයේ ඇතිකරන්න හේතු වන ආස්වර ධර්ම අපේක්ෂේද ආස්වර ධර්ම ඡේදයෙන් මේ පංචපාදන ස්කන්ධයගේ නිරෝධය සාර්ථකයි. ඒ දුක්ඛ පංචපාදන ස්කන්ධයගේ නිරෝධයට කියනවා දුක්ඛ නිරෝධය කියලා කියනවා. එතකොට මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ සංස්පාදන සංගයගේ නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒක තමයි දැන් ධර්මයේ සඳහන් වෙනවා. මේ ලෝකයේ පවතින ඇත්තක් තියෙනවා. සතරගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම පැවතුම පවතින ඇත්තක් කියලා. ඒ ඇත්ත අපි කාටවත් අඳු කරන්නවත් වැඩි කරන්නවත් අපිට ඕන වෙන විදිහට බලන්නවත් එහෙම පුළුවන් කමක් නැහැ. පවතින යථ භූත ස්වභාවය කියන්නේ. අන්නේ යථ භූත ස්වභාවය මොනින් දකින්න මත්තමද කියනවා සමාධිය. ඒ තමයි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම. එතකොට මෙතන පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් කියලා කියනවා. එතකොට සිතෙන් ගත්තාම දිත්තේ ඇත්තම සුඛේ සුතවත්ත මොකේ මුතවත්ත විඤ්ඤාතේ විඤ්ඤාතම. දකින්නේ දැකීමේ අවසන් වෙන්න අහනදී ඇහිමෙන් අවසන් වෙන්න කායත දැනෙනදී දැනීමේ හිතට දැනෙන දැනගන්නදී දැනගැනීමේ අවසන් වෙනවා. එතකොට නමුත් අද අපිට පවතින මානසික මට්ටමක් තියෙනවානේ. දැක්කුත් දැකපු දේ ආපහු බලන්න හෝ අහන්න යන්න පුළුවන් කියලා අපිට ඉතුරු වෙනවා. යම් සබ්දයක් අහුනොත් ඒ සබ්දය ආපු දේ සද්දේ නැදී ඉතුරු වෙනවා. යම් ස්පර්ශය ගැනම අපිට ස්පර්ශ වෙච්ච ධර්මය අපිට ඉතුරු වෙනවා. යමක් අපි සිහි කළොත් සිහි කළ දේවල් අපිට ඉතුරු වෙනවා. එතකොට යම් කිසි දවසක මේ ඇත්ත ඇති හැටි දැක්කොත් ඒ දැක්කහම තමයි අපිට දකින්නේ දකින්නතර සිද්ධවන්නේ දකින්නේ කියනවත් නෙමෙයි අවස්ථාවට පිට නිරුද්ධ වෙනවා කියන එක නෝනෙන් දකින්න පුළුවන්. අපි ඒ සම්බන්ධව තවත් ටිකක් වැඩි පුර කතා කරමු. මම තවත් ටිකක් කතා කරන්න ප්‍රශ්න අරගන්නත් ඉඩ කියලා කාලයක් කියලා තියෙනවා. ආ ඒක විතරේ කියලා විදේශ මාතෘකාවෙන් කරන කතාවගේ ඒක කතා කරමු. ඉතින් මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධයේ නිරෝධයේ දක්ෂින ආකාරයේ දක්ෂින තැනට අපේ මනස ගන්න ඕනේ. දැනට කෙටියෙන් එහෙම සබා ගන්න. එතකොට දැන් අද අපිට ඒ ටික පේන්නේ එතකොට දැන් මෙතන ඉඳලා එතනට දැන් මේ ආයතනයන් හතරගෙන නිරුද්ධ වෙනවා. පෙනෙන දේ පෙනෙන පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක් වුණාට ඒකාදාසිත බොරුවක්. එතකොට අද අපි ඉන්න මේ මානසික මට්ටමේ ඉඳලා අනාර ඇත්ත ඇතිහැටි පවතින ස්වභාවයේ දකින තැනට යන්න ඕනේ. ඒක දකින මට්ටමට ගන්න ඕනේ. ඒකට තමයි මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මම දැන් භාවනා කරන්න හැටි කියලා දෙන්නවා. ඊට පස්සේ ආගත්තාම ඔබලෝ මොකක්ද සංකල්පන්නේ? තවකාලික කතා කරන්න උත්සාහවත් වෙනවා හොඳට. කම්මැලි එක කනකම ඉඳගෙන ඉන්නකොට අපහසුනවා. එකක විකලා වේකහකට ගිහිල්ලා දස්සක්ම කරනවා. එතකොට එතනදී අපේ ප්‍රතිපදාව ගැන අද ටිකක් කතා කරමු දැන්. ඊට පස්සේ සමහරට හොඳ විස්තරාත්මක මේ දර්ශනය ගැන අද කතා කරමු. ඒක කියන්නේ සීලේ ප්‍රතික්ෂාය නරෝ සපන්න චිත්තය නැති භාවය. සීලේ ප්‍රතිපදාව මොනවාටද සමත විදර්ශනාව වඩයින. එතකොට දැන් අපි සීලේ පිළිබඳව කියනවා. දැන් අපි සමත සමතහනක් හොයන හැටි ඉගෙන ගන්න ඕනේ. එතකොට සමතය කියලා කියන්නේ හිතේ එකඟකම ඇති වෙන. හිතේ විශ්ලෝම ස්වභාවය දුරු කරන සමතක් වලට කියන සමතය කියලා. අපේ හිත හරියට අර ආලු වලකට පොල්ලකින් ගහුවාම ඉතිරෙන්නා වගේ නොයෙක් නොයෙක් අරමුණු සිහි කරමින් ඉතිරෙන ජීවිත ස්වභාවයක් තියෙනවා. එහෙම පෞද්ගල මේ මනසේ සංවරය ඇති වීම සඳහා සංවර ස්වභාවය සඳහා චිත්ත සමතය ඇති වෙන කමතහන උපෝද්ද කරනවා ඒකද තියෙන කොටස් දෙකකින් සබ්බත්තික භාවනා සහ පරිවර්ජී භාවනා කියලා. සබ්බත්තික භාවනා කියලා කියන්නේ සියලු අත්ය සිද්ධ කළ දෙන පුතුම එක තැනක ඉඳගෙන ඉන්නකොට පරිහරණය කරන්න පුළුවන් කමතහන. මේ පරිහරණය භවනා කියලා කියනවා අපි වැඩ කටයුතු කරද්දී සක්මන් කරද්දී ඒ විදිහේ ඒ වගේ අවස්ථාවලදී සිදු කරගන්න පුළුවන් කමතහන. ඒකදී සිටියමු දැන් එකතැනක ඉඳගෙන ඉන්නකොට අපි අද පුරුදු ආනාපාන සති කමතහන මේ ආනාපාන සති කමතහන වලදී සති නිමිති හිත තබා ගන්නට ඕන. සති නිමිති කියලා කියන්නේ මේ නාසික ජීව මුඛ නිමිති. නාසය අගහෝ ආසය හෝ සෝදරතාවෝ එතන නාස්සේ කෙලවර කුල්දකේ ආයෙන නැද්ද හරියට මෙහෙම එකක් නැහැ. තමන්ගේ හිත මේ කර්ම වල දුවන්ට නොදී තමන්ගේ හිත එකතැනක තබා ගන්න පුළුවන් වෙන විදිහට සම්පූර්ණ නාසය දැනීම මට්ටමෙන් හෝ තුල් දෙක දැනීම මට්ටමෙන් හෝ හිත තබා ගත්තාම ප්‍රමාණ හිත කලාවක් සහ සමාන. හිතේ හිතේක දේවල් සිහි කිරීම වශයෙන් බාහිරට යන්න නොදී හොඳට හිතෙන් තෝරන කරත්තා නාශයේ පැත්තට එළම වෙලා අරමුණු කරගෙන ඒ තෝරදක ගැන දැනුම් සහිතව ඉන්නවා. එහෙනම් මේකට තමයි සත්‍ය නිමිති කියන්නේ. එතකොට එහෙම ඉඳින්නේ අස්වාස වෙන හැටි ප්‍රස්වාස වෙන හැටි මොනින් ගන්නවා. හැබැයි කිසිම වෙලාවක හිතල හුස්ම ගන්න බෑ. ඒවා කමකට බැරි නෑ ඔයාලට අපහසුතාවක් නෙවෙයි විතරයි ඒක කොහොමද වෙන්නේ. එතකොට ඒ වගේ මොනික අපහසුතාවක් එනවා. අස්වාස ප්‍රස්වාසයේ හිතල ගන්නේ නෑ. හිතල කරන්නේ සති නිමිති නැසනාසේ ගාවිත සමාගත්තාම ස්වභාවිකව ජීවිතේ ජීවත් කරන්න හුස්ම අප ගන්නවද ඒ ගන්න ස්වභාවික ක්‍රියාව පිළිප සිදුවෙන්නේ හැම වෙලාවෙම හිතට හසුවල තියෙන්න ඕනේ ප්‍රධානම නිමිත්ත වෙලා තියෙන්නේ නාසය හෝ සෝතේ එහෙම හිත සබාගත්තාම එතන ඉන්න අපිට අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් ගන්න. මම කිව්වේ මම මේ ඉස්සරහටම කෝප්පේ ගියා මම බලාගෙන හිටියොත් ඒක ඉස්සරහින් කවුරු හරි යහත නැහත යනකොට කෝප්පේ දිහායි මම බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්න මට කවුරු හරි යහත නැහත යනවා කියලා නුවණින් කියනවා. හොඳට දන්නවා. නමුත් මම ඇස් දෙක මේ කෝප්පේ තියෙන තැනින් හොඳට අරගෙන යන කෙනා දිහා බලන්නේ නැහැ. එහෙනම් බලුවොත් මට කෝප්පේ වෙන්නේ එතකොට ඒ වගේ මම කෝප්පේ දිහා බලගෙන ඉන්නකොට සිතින් නාසයට හෝ සොල් දෙක කියන තැනම මේ නාසය හෝ සොල් දෙක කියලා කිව්වේ කෙනෙකුට මේ සොල් දෙක හොඳට ප්‍රකටයි. කෙනෙකුට නාසය හොඳට ප්‍රකටයි. එතකොට ඒ තම තමන්ට ඒ නාතිෝ දෙක ප්‍රකට කෙනා වඩා ප්‍රකට කෙනාට සිහිය යොමු කරන්න කියනවා කියන්නේ. එතකොට සිත යොමු කරන්නේ ඒ මාත්‍රාවක එකකට එහෙම සිත යොමු කළා සිහියම අස්වස්වස්වස කරනවා. එතකොට සිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ අවධානයකින් උත්සාහයෙන් යොමුනාවකින් සතනයක කියන්නේ. එහෙම ඉන්නකොට ඒ අමතක වීමකින් හරි උත්සාහකට ගියොත් ආයෙත් මතක් කරලා පතනෙට හිතලා දැන් ඒ වෙලාවේදී ඒ අරමුණ මෙහෙ කරකව තියෙන්නේ ආපහු මතක් කරලා තොල් දෙක බවට නැතනාසේ නාටකබ්දයට එතකොට ආපහු උත්සාහකට ගියොත් ආයෙත් මේ විදිහට උත්සාහවත් වෙනවා හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න අපිට තොල් දෙකයි කියන්නේ නාසය හෝ තොල් දෙක ගැනයි ආස්වාද ප්‍රස්වාසයේ දෙකම එකට වැටෙන්නට ඕන. ආස්වාද ප්‍රස්වාසයේ විතරක් දැනුම් සහිතව ඉඳලා හරියන්නේ නැහැ තොල් දෙක නැතුව. තොල් දෙක ගැන විතරක් දැනුම් සහිතව ඉඳලා හරියන්නේ නැහැ ආස්වාද ප්‍රස්වාසයේ නැතුව. මේ ආනාපානසති කමහානේ. ගෝලක ළඟ හිත සබාගෙන ඉන්නකොට අස්වාදක අස්වාද වෙනවා බෞද්ධය. ඒකද කොච්චර දැනුම් සහිතද කියනවා නම් ඒ අස්වාදයේ කෙටි එකක් නම් කෙටි කියලා අස්වාදයේ කෙටි නම් කෙටි කියලා අස්වාදයේ දීර්ඝය නම් දීර්ඝය කියලා අස්වාදයේ දීර්ඝය නම් දීර්ඝය කියලා හුද්දට වැටුම් වැටුම් සහිතව දැනුම් සහිතව ඉන්නට ඒවා මෙනෙහි කරන්න නෙමෙයි ඒ දැනුම් සහිතව. එහෙනම් මේ වැඩ දෙකක් හිතට අල්ලගන්නේ ඇයි? එක වැඩක් තිබුණොත් හිත ඇතුළේම හිතේ හිතේ හිතන ප්‍රති නවත්තන්න බැහැ. ඒක දැන් අපි මුලින් මොනවදයක් කළොත් යටින් මේක විතර යනවා. ඒක දැන් මේ එකපර වැඩ දෙකක් දීලා තියෙනවා. මේ සිදන කයිතේ ඉන්නත් ඕනේ, අත්වකප්පති දන කයිතේ ඉන්නත් ඕනේ. කියනකොට හරියට ඒක කළොත් සිත්විලි වලට ඇතුළෙන් ඇතුළෙන් විතර කරගන්නේ නැහැ. හරි ඉක්මනට හිත සමාධිය. මේක ඒ විදිහට ආනාපාන සතිය කෙනෙකුට නාස්තිකාග්‍රයේ තුනකට ගැන ප්‍රකට නැතිනම් මොකද ඉස්සෙල්ලා පොල්ලෙක ගාලා ඇඟිල්ල තියන්න ඇඟිල්ල තියනහම දැන් ඇඟිල්ල පොළේ හැදෙන ගතිය තියෙනවා දැනෙනවා ඒ දැනුම් සහිත තැනට හිත යොමු කළා හිතේ දැනුම් සහිත බලයෙන් තියාගෙන ඇඟිල්ල ගන්න එතකොට තමන්ට හොඳට ඒ අපේ නිමිති කියන එක හොඳට කරගන්න ධර්ම පරිසවාවක ඉඳගෙන ඉඳලා ඊට පස්සේ එහෙමම හිත සබඳන ආස්වාද ප්‍රාසාවකට හිත යොමු කරනවා. ඒ විදිහට හොරෙන්න. ඉතින් ඒක මොනම විදිහකටවත් බැරි කෙනෙක් ඉන්නවා නම් ආස්වාද ප්‍රාසාවකට සත්‍ය නිමිත්තේ සබඳන බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන කමඨානකින් එකක් ගන්න. අරගෙන මෙහෙ කරන්න. එතනදී ඒ සති නිමිත්තේ තියාගෙන අපිටම මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක තියෙනවා සමා ගොඩක්. නමුත් සියලු සත්‍යයම හසු වෙන එක පරියායයක ක්‍රමයක්. අපි කියමු පොළොවේහි වතුර සිල්පේම දුක්ඛිත්වා නිරුද්ධිත්වා සෝපත්ත්වා ඉතලෙහි වතුර සිල්පේම දුක්ඛිත්වා නිරුද්ධිත්වා සෝපත්ත්වා අහසේ වතුර සිල්පේම දුක්ඛිත්වා නිරුද්ධිත්වා සෝපත්ත්වා කියලා දසාම ඔක්කොම සත්‍ය හතේන එක ක්‍රමයක්. ඒ වගේ ක්‍රමයකින් සතිය නිතිල සබාගෙන වෙන පහතවත් හිත දුවන්නේ වගේ හිතනවා. හිත දරි වෙලා වෙන අරමුණකට ගියොත් වෙන අරමුණක් ගත්තොත් ආපහු මතක් කරලා තමන්ගේ අර කමඨානට එනවා. හරි කමඨානේ ගහකට ගියොත් වෙන දෙයක් කියනවා සබ්බම මතක් කරලා අපි මේ කියලා මෛත්‍රී මෙහෙයන්නට එනවා. මොනවා මේ විදිහට එක තැනකින් දෙදෙනෙකුට දැන් අද පුරුදු වෙනවා නේ. ඊට පස්සේ මේකෙන් අත ඔබේ හැටි කරනවා පහසුකම තියෙනවා. එහෙම නැත්නම් ආනාපාන සතිය වල හුස්මට වඩන්න පුළුවන්කම තියෙද්දී ඒ වාගේ පුරකාට පස්සේ ටිකක් නැගී කරලා ඕනනම් ටිකක් සක්මන් සක්මන් කරලා ආපහු එනවා. ඒ සක්මන් කරන වෙලාවේදී අර පොළවේ ගාව නාසිකාග්‍රේ ගාව හිත තබාගෙන සතියේ ඒ අත්වස්වාසාවට හිතේම කරන්න බෑ. හිතේම කරන්න ඕනේ නැහැ. සෝජ කොහොම ආශ්‍රය ළඟ හිත බව කියනකන ඉදිරියට යන අහු වෙන ඒක පහසී වශයෙන් ඒ හිත ගුණ ගතිය වැඩි නම් ඒ සතියෙන් හිත තියාගෙන අපි අදින කොට කකුල පොළොවට සැදෙන තැන ඇහැට පෙනෙන කකුල පොළොව කියලා ඇහැට පෙනෙන නිමිති ගන්න එපා. කකුලයි පොළොවයි ස්පර්ශ වෙන ගතිය විතරක් හිතට අරගෙන. පතරි පතරි පතරි කියලා හිතන්න. කකුල පොළොවේ ස්පර්ශ වෙන යන ස්පර්ශ වෙන ගතිය කියලා පතරි කියලා හිතන්න. එහෙම හිතෙන්නේ ඉස්සරහට අහුවෙම කරා. එහෙම නැතිනම් සති නිමිත්ත මේක කරගමු හිත රැකගෙන අර මෛත්‍රී සමාධිය වස්තමන සීලකත් කියන දක්වන විදිහට කොහොමද කියන තැනකින් හිත කරගෙන සපොන් ඔන්නෝය කමතහන් දෙක මුදාන දෙක ආනාපාන සතියයි එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන එකයි සක්මන් කරනකොට ගන්න කුමන හෝ ක්‍රමෝපාය. මේ ධර්මතාව දෙක ටිකක් පුරු වෙනකොට එතකොට මේ ටික උදව් කරගෙන මෙහෙය කරන්න ඕනේ ආකාරයක් තියෙන විදර්ශනා කරන්න ඕනේ ආකාරයක්. ඒක මම පවස්තරේ කියලා දෙනවා. ඒක තියෙනවා. මොකද ඉස්සෙල්ලාම අපිට චිත්ත සමතය තමයි ඒක අවශ්‍ය හිතේ එකඟකම චිත්ත සමතය නැතිනම් කුත්‍ය ධර්මයක් මොනින් බැලුවොත් ඒක තේරෙන්නේ ඒකත් බුදුජානක දේශනා කරන්නේ සාකාර ප්‍රසාරක. මේ පිටා නාසප්පං සාකාර ප්‍රසාරක. ජීවිතේ කිරීම හොඳට වැඩයි. සාකාර ප්‍රසාරක මොකද කියලා දෙනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නම් අපිට ගුරු අරගෙන යන්න බෑ. ඒ නිසා තම තමන් සතර ගෙවා ගන්න ඕනේ මේ මනුස්ස ජීවිතේ වැඩ ගන්න ඕනේ කියන අදහස ඇති උත්සාහවත් වීම ඔබල කරා. මොකද මම භාවනා කරන්න කියලා කිව්ව සංවාදයෙන් භාවනා කරන්න ඕනේ කියලා උගල අපහාසය සහාසයේදී නමුත් ඕගොල්ලෝ තමයි ඒ වෙලාවේ හිතගත්තු සක්මන් කළොත් ඒක වඩා හොඳට හිතල්ල ගන්න පුළුවන් අවස්ථාවක් වෙන්නේ නැහැ. තම තමන් තමයි දන්නේ මේ වෙලාවේ මේ ඉරියව්ව පහසුයි මේ ඉරියව්ව මේ විදිහට කටයුතු කියන තමයි දන්නේ. එතෙන්දී ඕනේ හිතා වුණාගෙන්ම ඒක අවධානය යොමු කරලා සමෝසාවක් ඉතින් අද කළා බලන්න. වැඩි වුණොත් ඉතින් මේක එක්ක දාමු. ඒකත් මේ එනිසා දැන් මේ විදිහට ඉඳගෙන කටින ආනාපානසති භාවනාව පටන් ගන්න. භාවනාව කරන්න කරලා හැමෝම මම කටින දෙන මොකද කියලා හිතලා ඉස්සරහට යන්න ඕනේ. හැමදාම භවනා කරනවා කියනකොට ඉගේක අලංක සතර සම්මාන කරස්වා අන්තිම වචන ටික එහෙම මොන ඒ අත්‍ය ඇති වෙන විදිහට බුද්ධ රත්නයක ධර්ම රත්නයක සංඝ රත්නයක සංකෘති ප්‍රමාදවත වර්ධස්ති තුමාන තුන් වගේ මා සමාව ලැබේවා කියලා හිතනවා. සියලුම ආර්යයන් වහන්සේලාට ඒ වගේම දීමෝපියන්ට වැඩිහිටි ගුරුවරුන්ට යන හෝ නොදැන හෝ මේ හිත කය වචන යන කුංගල යම් වරදක් සිදු වුණා නම් ඒ කල්යනා මිත්‍ර මහන්සියලා ගැනත් අප සමාව ලැබේවා කියලා හිතන්න. සමවන්ත මේ ජීවිතේ පූජා කරනවා පූජා වේවා කියලා පරිත්‍යාග කරන්න. කවුරු හරි මට වරදක් කියලා තියෙනවා නම් ඒකට මමද සමාව දෙනවා කියන අදහස හිතන්න. එතකොට මොකද සමාවර්ණ කියලා පුස්තකයේ දැන් දැන් ඔබ මෙතන හෝ ආදී පොවන්ටෙක් කියලා කියනවා මේ තාම වැඩින්නේ. එතකොට මේ වගේ සමාව ගත්ත පමණකින්ම ඒ ආවරණය දුර වෙනවා. ඒකේ කොහොමදින් මේ මානසික ටිකක් මට පිළිතුරු නිහතමානී ගුණයන් ගුණ ධර්ම වැඩෙන හේතු එහෙම හිතලා භාවනා පටන් ගන්න. සමාධි නමස්කාර කළා. එතකොට උදේ වගේ කරලා බලන්නකොට ඒ ඇතුළේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවයි ඔක්කොම අපි ගවල් ගන්න පස්සේ කතා කරමු. මේ අපි හවස් කරේ කතා කරන්නේ දැන් මොනවා කරන්න කියලා. එතකොට ධර්මයේ විසුද්ධිය කියන්නේ එතකොට 10 කාල ධර්ම වෙනකම් අපි භාවනා කරලා ඒක පිළිබඳව කතා කරමු. බුදු බුදු සම්බන්ධ ඒ කාලේ මුදලට හැදෙනවා එතකොට දෙකමාර තුන විතර යනකම් ඕගලන්ට මුලින්ම මේ කටයුතු කියලා දෙනවා ඊපස්සේ මේ සමත කමඨාන උපකාරී විදර්ශනා භාවනාව කරන්න ඕනේ ඒක කරන්න හැටි කියලා දෙනවා ඒක කොහොමද කියන්නේ දැන් භාවනා කරන්න ඕනේ